මේ මොහොතදී ප්‍රශ්නයක් යොමු වෙනවා මගේ සිත පිපාසරයිද නැත්නම් උපන් සිත පිපාසරයිද කියන්නේ මොකද්ද කියලා අහනවා රහතන් වහන්සේගේ ආසව නැති වෙනවා කියන්නේ මොකද්ද ඒක කොහොමද වෙන්නේ කියලා අහනවා ඉතින් මෙන්න මේ ප්‍රශ්නේ යොමු වෙලා තියෙන්නේ පෙබස්සර මිදම් භික්කවේ චිත්තම් ආගන්තුකේ උපකිලිට්ටේන උපකිලිට්ටන් කියන මෙන්න මේ කාරණාව හරි හැටි තේරුම් ගත්තේ නැති නිසා තොරගත්තේ නැති නිසා මතුවෙච්ච ගැටලු කාරණාවක්. එහෙනම් අපි මෙතනදී හොඳට කල්පනා කරලා බලන්න ඕන කාරණාවක් තියෙනවා. මේ පෙබාස්වර හිත කියන කාරණාව මට අයිති දෙයක් නෙවෙයි. මේක මම වාසයෙන් මනින්න සුදුසු එකක් නෙවෙයි. එහෙමනම් මේ අරහතුන් වහන්සේ කියලා කියන්නේ පුජ්‍යලාතේ දුරු කරපු තැන. එහෙනම් මේ පුජ්‍යලාතේ දුරු කරපු තැනක මේ ලෝකයට අයිති චිත්ත චෛතසික ක්‍රියාවලිය අරහතුන් වහන්සේට අයිති එකක් නෙවෙයි. මේ ලෝකයට අයිති ටික ලෝකෙට බාර දීලා ලෝකයෙන් මිදිච්ච ස්වභාවයක් තමයි අරහතුන් වහන්සේ කියලා කියන්නේ. එන දැන් අපි කල්පනා කරලා බලනවා. මෙන්න මෙතනදී මායයට අයිති ඇහැ කන නාසය දිව ශරීරයත් මායයට අයිති රූප සද්ද ගන්ධ රස ස්පර්ශ ටිකත් මායයට අයිති චක්කු විඥාන සෝත විඥාන ගාන විඥාන දිව්‍යා විඥාන ටිකත් අන්න එකතු වෙලා ditta sutamutu විඤ්ඤාති කියලා යමක් තියෙනවා මෙන්න මේක තමයි චිත්ත විදිහට හඳුන්වන්නේ. එහෙනම් අපි කල්පනා කරලා බලනවා. දිගින් දිගට පවතින එක හිතක් නැහැ. එතකොට චක්කු විඤ්ඤාණ තියෙන මොහොතේ අනිත් සිත් ටික නැහැ. එතකොට සෝත විඤ්ඤාණ තියෙන වෙලාවට අනිත් විඤ්ඤාණ ටික නැහැ. ගාන විඤ්ඤාණ තියෙන වෙලාවට අනිත් විඤ්ඤාණ ටික නැහැ. එහෙනම් එකවර උපදින්නේ එක විඤ්ඤාණයක් විතරයි. එහෙනම් අපි තේරුම් ගන්න ඕන මෙතනදි මේ සිත දිගින් දිගට පවතින සිතක් නෙවෙයි මොහොතක් මොහොතක් පාසා හටගෙන නිරෝධ වෙන සිතක් තියෙනවා. එහෙනම් මෙන්න මෙතනදී අපි කල්පනා කරලා බලන්න ඕන. ඇහත් රූපය චක්කු විඥානයත් කියන. මෙන්න මේ කාරණා තුන එකතු වෙලා යම් පෙනීමක් ගෙනල්ලා දෙනවා නම් මෙන්න මේ මොහොතේදී ගොඩනගෙන චිත්තයක්. එහෙම නැත්නම් යම් දැන ගැනීමක්. මෙන්න මේක අපි මොකද්ද කරන්නේ වැරදි මානයකට ඇවිල්ලා වැරදි මැනීමකට එනවා. මට පෙනෙනවා කියලා මනින්න පටන් ගන්නවා. එහෙනම් මෙන්න මේ මම කියන ස්වභාවයෙන් මනින එක තමයි මෙතන තියෙන අවිද්‍යා ආසවය. එහෙනම් මේ අවිද්‍යා ආසව තියෙන නිසා මොකද්ද කරන්නේ? මම කියන ස්වභාවය මනින්න පටන් ගන්නවා. එහෙනම් මෙන්න මේ මානයත් එක්ක උද්දච්චයෙන් පිම්බිලා අන්න උපකිලිටි ගන්නලා අන්න ආගන්තුක උපකිලිටි වලින් කිලිටි වෙන විදි විග්‍රහ කරනවා. එහෙනම් අපි තේරුම් ගත්තා මේ අවිද්‍යාවයි වැරදි මානය උද්දච්චය නැති වුණේ යම් තැනකද? එනම් අවිද්‍යා ආසවය තුලින් වැරදි මානයක් ගොඩනගලා දීලා අර පිම්බෙන ගති එහෙම නැත්නම් උද්දච්චයට පත්වීම මම වාසයෙන් පිම්බීම එනම් කිලිටි ගැන්වීම කියන ස්වභාවය අන්න යම් දවසක නැති වුණා නම් දුරු වුණා නම් මෙන්න මෙතනට කියනවා පෙබාසුර මට්ටම එනම් පෙබාසුර මට්ටම කියලා කියන්නේ යම් පෙනීමක් තියෙනවා නම් පෙනෙන ස්වභාවයෙන් ඉවර කරනවා මේක ඉවර කරන්නේ මේක නුවණින් ප්‍රඥා විමසලා අවබෝධයටපත් වෙලා මිසක දැක්කොත් දැක්ක විතරයි කියලා නිකන් අතාරිනව නෙවෙයි. මොකද මෙන්න මේ පේන්නේ ඈයි රූපය චක්කු විඤ්ඤාණය එකතු වෙලා. මෙන්න මෙතකොට හතගන්න හිත. අන්න අවිද්‍යාවේ මනිනව මොකද්ද වැරදි දෘෂ්ටියෙන් යුක්තව මට පේනවා කියලා. හැබැයි මෙන්න මේක වැරදි දෘෂ්ටියක්. එහෙනම් මෙන්න මේ මැනීම අතහැරලා අයින් කරලා දාලා මේ අවිද්‍යාවේ මැනීමෙන් උද්දච්ච වෙන ස්වභාවයට පත් උනේ නැත්තම් දිත්තේ දිට මතම් භවිෂ්‍යති ස්වභාවයටපත් වෙනවා. ඒකට හේතුව ඈත් රූපය චක්කු විඥානයත් කියන කාරණා තුන එකතු වෙලා යම්කිසි පෙනීමක් ගෙනල්ලා දෙනවා මේක ලෝකෙටයිදි පෙනීමක්. මෙන්න මේ පේන ස්වභාවය පේන මට්ටමින්ම දිගට පවත්වගෙන යනවා. අන්න අරහතුන් වහන්සේ කියලා කියන්නේ. මෙන්න මේ පේන මට්ටම නැවත අபிසංකරණය කරන්න උත්සාහයක් නැහැ. මොකද දන්නවා මෙන්න මේ පෙනීම කියන එක ඇහත් රූපය චක්කු විඤ්ඤාණයත් කියන කාරණා තුන එකතු කරලා ගෙනල්ලා දුන්නට මේ පෙනීම ඇහැටත් අයිති නෑ රූපෙටත් අයිති නෑ චක්කු විඤ්ඤාණයටත් අයිති නෑ මේ හේතු තුන නිසා යම් මවාපෑමක් වගේ මිරිඟුවක් ඉදිරියට ගෙනල්ලා දෙන පෙනීමක් විතරයි මෙන්න මේ පෙනීම මම වශයෙන් මනින්නේ නෑ අන අවිද්‍යා ආසවේ නැති නිසා වැරදි මානෙට එන්නේ නෑ වැරදි මානෙට එන්නේ නැති නිසා උද්දාච්චයටපත් වෙලා කිලිටි කර ගැනීම නෑ එහෙනම් අපි තේරුම් ගන්න ඕනේ මෙතනදී මේ පෙබාස්වර මට්ටම කියලා කියන්නේ ලෝකෙට අයිති දෙයක්. <clears throat> එහෙනම් මෙතන අපි කල්පනා කරලා බලන්න ඕන. මේ පෙබාස්වර මට්ටම කතා කරනකොට ලෝකෙට අයිති ටික ලෝකෙට බාර දුන්නා මාරයට අයිති ටික මාරයට බාර දුන්නා අන්න මෙතනදී පෙබාස්වර මට්ටම මතුවෙනවා. එහෙනම් අපි තේරුම් ගන්න ඕන තෝරගන්න ඕන. අර අවිද්‍යා ආසවය තුලින් වැරදි නිගමනයකට ආවට පස්සේ වැරදි මානයකට ආවට පස්සේ අර ආස්වාද කියලා දේ අද්දලා මතු කරලා මෙන්න මෙතෙන්ට ගත්තට පස්සේ <clears throat> අර වැරදි මානෙ නිසා අන්න දිටිගත වෙන්න තැනක් නිර්මාණය කළා. මේක තමයි දිට්ටි ආසවේ. අන්න මේ දිට්ටි ආසවේ නිසා මේ ආස්වාදයේ නැමැති පෙලීමට මුලා වෙලා මත් වෙලා කාම ආසවයක් එනවා. එහෙනම් කාම ආසව කියලා කියන්නේ අම කන ආසවයක් බවට මේකපත් කරගන්නවා. අන්න එතනින් පස්සේ මේක දිගින් දිගට දිගින් දිගට මොකද්ද කරන්නේ? මෙන්න මේකත් එක්ක රෝද ගහලා රෝද ගහලා අන්න මෙතන හදාගන්න මොකද්ද භව ආසවයක්. එනම් කම්ම භවයක් විදිහට සකස් කරගෙන සංසාර ගමන නිර්මාණය කරනවා. යම් මොහතක අවිද්‍යා ආසවය ගොඩ නැගුණ නැත්තම් අර අවිද්‍යාව වැරදි මැනීම දුරු වුණා නම් ditthi ආසවය මෙතනට ඇද්දලා ගන්න විදිහක් නැහැ. ditthi ආසවය ඇදුන් නැත්තම් කාම ආසව නැහැ. කාම ආසව නැත්තම් භව ආසව නැහැ. එහෙනම් අපි තේරුම් ගන්නවා මෙන්න මේ අවිද්‍ය ආසව, ditthi ආසව, කාම ආසව, භව ආසව සාමුලින්ම දුරු කරපු තැනක මෙන්න මේකට කියන ප්‍රබාසුර මට්ටම. මෙන්න මේ මට්ටම අරිහත් වෙනතුරු කිසිම තැනක කිසිම පෘථජන සත්වයෙක් තුල උපදින්නෙත් නැහැ දකින්න පුළුවන්කම ලැබෙන්නෙත් නැහැ. එහෙනම් අපි තෝරගන්නවා. අර ලෝකෙට ආйти ඈත් රූපයත් යක්කු විඥානයත් කියන කාරණා තුන. අන්න මතුවෙන තැන වැරදි මානෙට අරිහත් වෙනතුරුම අනාගාමී කෙනෙක් පවයිනවා. එහෙනම් යම් යම් මට්ටමේ මොකද්ද වෙන්නේ? අවිද්‍යාව තියෙනවා. එහෙනම් අවිද්‍යාව ආසව තියෙන තුරු අන්න මනින නිසා උද්දච්චයට පත් වෙන නිසා ditthi ආසවේ ඇදිලා ඇවිල්ලා කාම ආසව හැදිලා භව ආසව බවට පත් වෙනවා. එහෙනම් මේක හොඳට තේරුම් ගන්නවා. අන්න අවිද්‍යාව වැරදි මැනීම නැත්තම් මෙන්න මේ මැනීම නැති දැන අර ආසවයක් විදිහට තැම්පත් වෙලා තිබුණු දිට්ටිය අද්දලා ගන්න ක්‍රමයක් නැති වෙනවා. එහෙනම් මෙතන අපි තේරුම් ගන්න ඕන. අවිද්‍යාව දුරු කරලා විද්‍යාව පහළ කරගත්තනම් අන්න පෙබාස්වර මට්ටම. මේක මේ අරහතුන් වහන්සේ කියලා පුජ්‍යලයකට අයිති එකක් නෙවෙයි. එහෙනම් මේ පෙබාස්වර මට්ටම පෙබාස්වර ස්වභාවය කියන එක. අර අවිද්‍යාවෙන් වැරදි මානෙට ඇවිල්ලා උද්දාච්චයට එන තාක්කල්ම කිලිටි බවට පත් කර ගන්නවා. එහෙනම් අපි තේරුම් ගන්න ඕන. විද්‍යාව යම් තැනක පහල කරගත්තා සෝතාපන්න කෙනෙක් පවා මේ විද්‍යාව අන්න අරගයි කියලා දැකගත්තට විද්‍යාව ස්පර්ශ කළා නැහැ. එහෙනම් අවිද්‍යා මාන උද්දච්චය සාමුලින්ම දුරු වෙන්නේ අරියතුන් වහන්සේගේ. එහෙනම් යම් යම් මට්ටමින් මොකද්ද වෙන්නේ? අවිද්‍යා අඳුර දුරු වෙවි. වැරදි මානය දුරු වෙවි. උද්දච්චයට පත්වීම දුරු කරගෙන දුරු කරගෙන යන මාර්ගය තමයි සෝතාපන්න තැන ඉඳලා අරිහත් වෙන තුරුම කරන්නේ. එහෙනම් අපි තේරුම් ගන්නවා දුටු නිවනටපත් වෙනවා කියලා කියන්නේ මෙන්න මේක දැක ගන්නවා කොහොමද දැකගන්නේ මෙන්න මේ අවිද්‍යා ආසවය තුලින් වැරදි මාන්නය ගොඩනගලා උද්දච්චයට පත්වීමම තමයි මේ සංසාර ගමන නිර්මාණය කරන තැන මේක තමයි මුලාව හදන තැන මෙන්න මේ අවිද්‍යාව වැරදි මාන්නය දුරු කළා උද්දච්චය දුරු කළා නම් යම් මොහොතක අවිද්‍යා මාන උද්දච්චය දුරු විච්ච තැන අන පෙබාස්වර මට්ටම මේක පුජ්‍යලයකට අයිති දෙයක් නෙවෙයි. අවිද්‍යාව වැරදි මානෙන් මම මම කියලා මනින ස්වභාවයෙන් අන්න මිදිලා උද්දච්චයෙන් මේක කිලිටි කරගන්න තැනින් අන්න අයින් වුණා නම් පෙබාස්වර මිදම් භික්කවේ චිත්තං ආගන්තුකේ උපකිලිට්ටේන උපකිලිට්ටං කියන ස්වභාවය දැක්ක පමණයි. හැබැයි මේක ස්පර්ශ කරලා ප්‍රත්‍යක්ෂ අවබෝධයකටපත් වුණා නෙවෙයි. එහෙනම් අපි තේරුම් ගන්නවා මොහොතක් මොහොතක් පාසා ලෝකෙට අයිති දිට්ඨ සුතමුතු විඤ්ඤාත කියන කාරණා ටික. එහෙම නැත්නම් චිත්ත හටගෙන එතන එතනම නිරෝධ වෙනවා. හැබැයි මෙන්න මේ ක්‍රියාවලිය ලෝකෙට අයිති. හැබැයි මේ ලෝකෙට අයිති ක්‍රියාවලිය අන්න මම කියන ස්වභාවයෙන් මනින තාක්කල් කිලිටි චිත්තයක් මිසක මෙන්න මේ උද්දාචයට පත් වෙන තාක්කල් කිලිටි චිත්තයක් මිසක පෙබාස්වර ස්වභාවය මතු කරගන්න පුළුවන් කමක් නැහැ. එහෙනම් අපි තේරුම් ගන්නවා. දුටු නිවනටපත් වෙලා මෙන්න මේකයි කියලා දැන දැකගෙන අපි මොකද්ද කරන්නේ? මෙන්න මේ අවිද්‍යාවේ වැරදි මානෙන් උද්දච්ච වෙන එක. මෙන්න මේක අවබෝධ කර කර මට්ටමෙන් මට්ටම මට්ටමෙන් මට්ටම මෙන්න මේ මම මරන්න විඥාණයට ආහාර නොදී මෙන්න මෙතන හුරු කරනකොට පුරුදු කරනකොට නිවන් මඟ වඩනකොට ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් මොකද්ද වෙන්නේ? අර පහළ තියෙන සංයෝජන ටික බැඳලා තබන යෝජනා ටික දුර්විවි දුර්විවි ගිහිල්ලා අවසාන අරිහත් ඵලයේදී තමයි අවිද්‍යාමාන උද්දච්ච දුරු වෙන්නේ. අන්න එතකම්ම මෙන්න මේ පෙමාසුර මට්ටම කියන එක පෘතජ්ජන හිතක උපදින්නේ නැහැ. මේම උපදින්න පුළුවන්කමකුත් නැහැ. පෙමාසුර හිත පෘතජ්ජනයෙකුට තියෙනවා නම් එහෙම නැත්නම් මාර්ගය තුල ඉන්න කෙනෙකුට තියෙනවා නම් හැම මොහොතකම මොකද වෙන්නේ අහමු ලෙස පිරිනුවම් පාන්න පුළුවන්කම ලැබෙනවා. ඔය පෘතජ්ජනයන්ට පවා එහෙමනම් උපන්සිත පෙබාසරයි කියලා ගත්තොත් පෘතජ්ජනයාගේ සිත පෙබාස්වරයි කියලා ගත්තොත් ඉපදෙනකොට තියෙන මට්ටම. ආඹු විදියට පවා පිරිනුවම් පාන්න පුළුවන්කම ලැබෙනවා. එනම් මේක වැරදි මතයක්. මේක වැරදි දෘෂ්ටියක්. මේ පෙබාස්වර සිත කියන එක මේ මමත්වයේ තුල ඉන්න කිසිවෙකුටවත් මතු කරගන්න පුළුවන්කමක් නැහැ. මොකද මේ අවිද්‍ය ආසව, ditthi ආසව, කාම ආසව, භව ආසවත් එක තියෙන මෙන්න මේ සම්බන්ධය සහ මුලින්ම දුරු කරලා අවිද්‍යාව අවිද්‍ය ආසවේ, ditthි ආසවේ, කාමාසවේ, භවආසවේ කියන මෙන්න මේ මායයට අයිති ධර්මතා ටික මම වශයෙන් මනින ස්වභාවයෙන් මිදිලා නිදහස් වුණා නම් යම් දවසක අන ලෝකෙට තියෙන සම්බන්ධය ඉවරයි. අන සන්න එක්ක තිබුණු බන්ධනේ අවසන් වෙලා යනවා. අන්න එදාට මොකද්ද වෙන්නේ? අන්න පෙබාස්වර මට්ටම මතුවෙනවා. ඉතින් මායයට අයිති. දිට්ඨියක්, සුතයක්, මුතයක්, විඤ්ඤාතයක් පවතිනවා මේක මම වශයෙන් මනින එක සම්පූර්ණයෙන්ම දුරු කරලා ඉවරයි. අන්න දැක්කොත් දැක්ක විතරයි. ඇවුනොත් ඇහුන විතරයි. පෙනුනොත් පෙනුන විතරයි. මෙන්න මේ මට්ටමට එනවා. එහෙනම් මේ දිත්තේ දිත්තමත්තම් භවිස්සති. සුතේ සුතමත්තම් භවිස්සති. මුතේ මුතමත්තම් භවිස්සති විඤ්ඤාතේ විඤ්ඤාතමත්තම් භවිස්සති කියපො. මේ පෙබාසර මට්ටම අරිහත් ඵල චිත්තයක උපදිනවා මිසක ප්‍රඥා ගෝචර සිතක උපදිනවා මිසක ප්‍රඥා ආලෝකේ පූර්ණ කරගත්ත තැනක උපදිනවා මිසක එතනින් පහළින් කිසිවෙක් ගිහිත පෙබාසුර වෙන්නේ නැහැ. මොකද වැරදි විදිහට අවිද්‍යාවේ අන්න අර මානෙන් උද්දච්ච වෙන එක අරිහත් වෙනතුරම දුරු වෙන්නේ නැහැ. එහෙනම් මෙන්න මේ ටික දුරු වුණාට පස්සේ මෙන්න මෙහෙමයි කියලා දැක ගන්නවා මිසක් මේක අවබෝධයකටපත් වෙලා ප්‍රත්‍යක්ෂ විදියට මේක දුරු කරගෙන නැති නිසා පෙබාස්වර හිත කියන එක සත්වපුජ්‍යල ස්වභාවයකට අයිති එකක් නෙවෙයි. සත්වපුජ්‍යල ස්වභාවය මිදිච තැනක් බව අපි නුවණින් යුත්ව ප්‍රඥාවෙන් යුත්ව විමසලා තේරුම් ගන්න අවශ්‍ය කරනවා. එහෙනම් මෙන්න මේ කාරණාව තේරුම් ගත නම් අපිට හිතෙන තේරෙනවා මේ අවිද්‍යාවේ වැරදි මානෙ අයින් වෙන්නේ යම් මොහොතකද. අන්න ඒ මොහොතේදී අවිද්‍ය ආසව නැහැ. එහෙනම් අවිද්‍ය ආසව නැත්තම් අන්න දිටිගත වෙන්න 90ක් අද්දවලා මෙන්න මෙතන දිටි ආසවය තුලින් 90ක් නංගලා නැවත කාම ආසවයක් භව ආසවයක් හදන්න තියෙන මට්ටම නැහැ. එහෙනම් අරියතුන් වහන්සේගේ ස්වභාවය කියන්නේ අවිද්‍ය ආසවෙන් දුරුවිච්ච නිසා, ditthිය ආසව දුරුවිච්ච නිසා, කාම ආසව දුරුවිච්ච නිසා, භව ආසව දුරුවිච්ච නිසා මේ දුරු උනායි කියලා කියන්නේ. මේ ආසව කන්ද මම වශයෙන් මගේ වශයෙන් දරාගෙන සංසාර ගමන සත්ව පුජ්‍යල ස්වභාවයකින් ඈඳගෙන ආපු මුලාවිච්ච ගමනට තියෙන අන්න බන්ධනේ සම්බන්ධතාවය අයින් කළ දැම්මට පස්සේ එතන නැවත සත්ව පුජ්‍යල ස්වභාවයක් නැහැ. මෙන්න මෙතනයි පිරිසිදු. එහෙම නැතුව මේ පුජ්‍යලයක් නිවන් දැක්කුවා නෙවෙයි. මම මේ කිලිටි කරගන්නවා. ඒ නිසා මාව නිවන් දක්වනවා නෙවෙයි. එහෙනම් හොඳට තේරුම් ගන්න ඕන. මෙතනදී මමෙක් නිවන් දක්වනවා නෙවෙයි. මෙන්න නැති මමෙක් මවාගෙන අන්න අර ආසව ටික මම වශයෙන් දරාගෙන නැවත නැවතත් අනුනංගවගෙන නැවත නැවතත් කාමාසව භවාසව බවට පත් කරගෙන අවිද්‍යාවෙන් යුත්ව යන සංසාර ගමන නිමාවටපත් කිරීමමයි නිවන. එනම් පුජ්‍යලයක් නිවන් දක්නෝ නෙවෙයි. පුජ්‍යලත්වයේ සහමුලින්ම දුරු කිරීමමයි නිවන. එනම් මෙන්න මේ ටික නුවණින් ප්‍රඥාවෙන් විමසත්වා හැමදනාටම තෙරුවන් සරණයි.